නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සීතං උන්හං පටිහන්ති අතෝ වාලමිගානිචේ සිරින් සතේච මකසේ සිසිරේ චාපි මුත්තියෝ සතෝ වාසකපේ ගෝරේ සංජාතේ පටිහන්‍යති ලේනත් කංච සුඛත් කංච ජායිතුං ච විපංසිතුං යාරදානං සංඝස්සේ අංගං බුද්ධේන වන්නිතං තස්මාහි පන්නිතෝ කෝසෝ සම්පක්සං අත්තමස්තනු විහාරේ කාරයේ රම්මේ වාසයෙත් බෞස්සුතේ තේසං අන්නං ච පානං ච වත්තසේනාසනානිචේ දදෙය්‍ය උජුබුතේසු විප්පසන්නේන චේතසා තේතස්ස ධම්මං දේසෙන්ති සම්බ දුක්ඛපනුදනං යං සෝ ධම්මං ඉදඤ්ඤායේ පරිනිම්බාති අනාසවෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සේනාසන පූජා වාර කීපයකදී දේශනා කළේ සේනාසන දානානිසංස ගාථා පෙළක් මේ ප්‍රකාශ වුණි. මේ ගාථා පෙළ විනී පිටකයේ චුල්ලවග්ගපාලී සේනාසන ඛණ්ඩකේ පහසුවෙන් දැක ගන්න පුළුවන්. ඒ දේශනා කළේ ජේතවනාරාම පූජාව පිණිසයි. එදා ජේතවනාරාම විහාර පූජාවේදී 84000ක් තරම් පිරිස ඒ පින අනුමෝදන් වෙමින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් ආબોධ කරගත්තා. මුලින්ම ඥාන පූජාවක් කෙරුණි රජගහ නුවර බිම්බිසාර මහ රජුරුවන් විසින් කරන ලද වේලවන මහා විහාර පූජාවයි. ඒ දවසේ මහා පොළොද කම්පා වුණා. ඒ විහාර පූජාවට අනතුරුව මාස දෙකක් ඇතුළත 28000කට වඩා රහතන් වහන්සේලා බුදු සසුනේ පහළ වූ නිසා මහා විහාරස්ථාන 18ක් රජගහ නුවර අවට බොහෝ දිනක් ඉදි කරලා සංඝ සතුවට පූජා කරන්න යෙදුණා. එවාගෙම සවැත් නුවර පූර්වාරාමයේ නමින් දෙමහල් ප්‍රාසාදයක් කාමර 1000ක් ඇති විහාරයේ 20 කෝටි 20 කෝටික ධනෙ වැය කිරීමෙන් විසාකා මාතා විසින්ද පූජා කරන්න යෙදුණ. ඒ පූජා අවසානයේ තුමිය තමන්ගේ ධර්මමුණු බුරු පිරිස පිරිවරාගෙන එම ගොඩනැගිල්ල වටේ ප්‍රදක්ෂිනා කරමින් පුදුම විදිහේ ප්‍රීති වාක්‍යකේ කියා පින් අනුමෝදන් වුණා. පින්නතුනි අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී දෙවෙනි වරට ප්‍රදේශයක සිටුවරයෙක් වෙලා ඉපද සිටිද්දී තමන්ගේ මාලිගාව අලුත් වැඩියා කරගන්න වටිනා දවස් හොයාගෙන වනාන්තරයකට ගියා. මේ යනකොට දැක්කා ඒ ආරණ්‍ය සේනාසනේ වෙසෙන සිල්ලුතුන් වහන්සේ නමක් පිටිසුඟා වඩිනවා. නාසයේගේ දර්ශනීය හිත පාදවාගත් මේ බෝසතාණන් වහන්සේ බෝසත් සිටුවරයා ඒ අධිපාරජිගේ ආරණ්‍යයට ගියා කොතනද මේ ස්වාමීන් වහන්සේ වාසය කරන්නේ බලන්නේ දල්වාම කුටියක් සෙනසුණක් නෑ ගල් ගයක් ඩිංගයක් නෑ ගහක් මුල ඉඳලා තියෙන්නේ. මෙතුමා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ අපට වාගේ හොඳ මාලිගාවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී නමුත් කතාවකට හැඳ පෙරවාගෙන මේ සීතල උණුසුම බඩගින්න පිපාස මැසි මඳුරු පීඩා අවවැස සුලම් පීඩා විඳගෙන මේ වනාන්තරයට වෙලා සිදු කරන්නේ කෙලෙසුන් দমনය කරමින් සතර දුකින් මිදී නිවන් සුව ලබන්න උත්සාහයක් නේද? මෙවැනි උතුමන්ද කරන උපකාරය අපට නිවන පිණිස හේතු වෙනවා නේද කියලා තමන්ගේ ගමන නවත්තලා ඒ ස්වාමීන් වහන්සේ ආපසු එන්න මත්තෙන් එතන තමන්ගේම දෑපින් දම සපේලා කුඩා කුටියක් හැදුවා. මේ කුටිය හදලා ආසනයක් සඳහා ලී දඬු වලින්ම ඇඳක් හැටියට හදලා පුටුවක් හැටියට හදලා පැත්තකට වෙලා බලාන හිටියා. ස්වාමින් වහන්සේ බොහෝම දුරදාරේ ඉඳලා පින්දපාත යන්න තියෙන එනකොට අවස් වෙනවා. දානේ වළඳලා ඉරවරුණාට පස්සේ තෙන්ද වැඩලා මේ කුටියට ඇතුළේලා වාඩි වුණා. මේ බෝසතාණන් වහන්සේ වැඳ නමස්කාර කරලා කිව්වා ස්වාමීනි මේ වාගේ කුටිසෙනසුන් ගෝවාසලාට කැපද එසේ පින්වත මේක මට බොහෝම උපකාරකයි මේ පිස්සර මම මේ ගහමොලි හිටියා වැස්සර තෙමුණා පිනිබෑවා මැසි මඳුරු පේන අනන්තයි සතුන් සර්පයන් පවා එනවා අනේ මට මේ කුටි හදාපු ඔබගේ දෑත සිතෝපතෝ සම්පල් ලැබෙන පින් අටක් සුරතුරක් වාගේ මේවා කියලා පින් දුන්නා. එවලා මේ මේ බෝසතාණන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේක తాවකාලික කුටියක්. කොලාතෝලින් හිවිලි කරලා තියෙන්නේ. ස්වාමීන් මට අවසරයි මම මේ සමීපයේ ඔබ වහන්සේට සුව විහරණේ මහානදම් පුරන්න කුටියක් හදනවා. එච්චරක් නෙමෙයි ස්වාමීනි මම ඉන්නේ මගේ ගේ අහවල් තැන තියෙන්නේ මගේ අමුදරුවන් සහිත ඔබ වහන්සේගේ කැපකරු දායකයන් බාටපත් වෙනවා ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ ගමේ පිරිසුදා වැඩිහාම දාන ලැබුණා හෝ නොලැබුණා හෝ මගේ නිවසට වඩිනසේකවා මම හැම දවසේම ඔබ වහන්සේට කැපසුරු පන්දමින් උපතන් උපස්ථාන කරන්ද අප වෙනවා කියලා පොරොන්දු වුණා ඊළඟට මෙතුමා ඒ සමීපයේ බිම සුද්ධ කරලා ස්ථාවර කුටියක් හැදුවා. කුටියේ තවාසි වන ඇඳ පොටු ඇතිලි කොට මෙත් සහිත සීලම ශ්‍රමණ පරිස්කාරයක් සම්පූර්ණ කළා. එවාගේ පෑම් පහසුවට පොකුණුකුත් හැදුවා. ජලයේ පානයට ළඳකුත් හැදුවා. මිදුලක් කදලා වටේට ඉනියට හදලා සතුන්ගෙන් කරදර නොවෙන්න ආරක්ෂාවද සැලසුවා. සියල්ල කළ ස්වාමීන් වහන්සේට පූජා කළ වඩා හිඳෙව්වා. දිනපතා තමන්ගේ ගෙදර දානේ පිරිනැමුවා. දිනපතා සුවදුක් සොයා බැලුවා. උන්වහන්සේද ඒ සෙනසුන පරිහරණය කරමින් සීල සමාධි ප්‍රඥා පුරලා නොබෝ දවසකින් සෞකලස් නසා මහා රහත් භාවයට පත් වේවදාලා. රහතන් වහන්සේ නමක් හැටියට බොහෝ කලක් වැඩ ඉඳලා ඒ කාලේ අවුරුදු 20000ක් ආයුෂනේ එච්චර කලක් වැඩ ඉඳලා පිරිනිවන් පෑවා ඒ ආදාන සාකතු පවා සියල්ල මෙතුමාගේ අතින් සිද්ධ කළා. මේ පුදුම පින්කමක් නේද? එක ස්වාමීන් වහන්සේ නමක් වුණාට එතුමාණන්ගේ හිතේ පහළ වුණේ මගේ මේ කුටිය මගේ මේ උපස්ථානය අනන්ත ගුණ ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝරත්නයට වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එපමණක් නෙමෙයි උන්වහන්සේ එතුමාණන්ගේ ප්‍රාර්ථනාව වූයේ මේ සෑම කුසලයක් මට අනාගතයේදී ලෞතුරා බුදුබා පිණිස වේවා කියන පැතුමයි. ඒ වගේම මේ කුසල භාවයෙන් එතුමා නම් ඉන්පසු මිනිසයන්ගේ පරමාශාරුද අසංකේය කාලයේදී හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයටපත් වුණා. එයින් හත්වෙනි වාරයේදී මහා සුදර්ශන කුමාරයා හැටියට පහළ වුණේ. අවුරුදු 84000ක් මව්පියන්ගේ හැවනේ සැපින් කුමාර ජීවිතයක් ගෙවුවා. තවත් අවුරුදු 84000ක් උපරජ කෙනෙක් හැටියට පියාණන් සහයෝගයෙන් රාජ්‍යයට සහාය වුණා. ඊළඟට තමන්ම සක්විත රජ වුණා. සක්විත රජේලා බොහෝ කාලයක් ගත වෙන අතරේ එතුමා නංගිතුන දානයක් දෙන්න මේ රට වැසියන්ගේ මෙන්න මෙතනයි මම දානයක් දෙන්නේ කියලා දන්සලක් හදන්න තැනක් හැදුවා හිතුවා පවෝදාගෙන් බානකොට අංග සම්පූර්ණ දන්සලක් පහළ වුණා මෙතන මං උයනක් හදන්න ඕනේ, මෙතන මං පොකුණක් හදන්න ඕනේ, හිතන හිතන සියල්ල උන්වහන්සේට පහළ වුණා. මොකද අර ඒක ස්වාමීන් වහන්සේ නමකට රහක් වෙන තුරු අර කුටිසෙනසුන් කරවලා පන්පකුණු කරවලා පහසුකම් සැලසූමේ කුසලයේ බලයෙන් සිතෝ පැතෝ සියල්ල පහළ වුණා. ඒ ස්ථානයේ කල්පරුක්ෂත් පහළ වුණා. අන්තිමේදී රටවැසියන්ට දැනුම් දීලා අවුරුදු 84000ක් තිස්සේ දිව්‍යමය ආහාර පාන වැනි මේ දේවල් වලින් දන් දෙමින් පුදුම විදිහේ දාන පාරමිතාවක් පිරුවා. ඔය අතර රටවැසියෝ කල්පනා කළ රජුරවන්ද කෝටි ගානක මුදලක් එකතු කරගෙන ගෙන දෙන්න හැදුවා. රජුරෝ ප්‍රතික්ෂේප කළා මේ එකක්වත් මට එපා මට මේ තියෙන දේවල් කියලා ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ඔබලා කැමති දෙයක් කරන්නයි කිව්වා. රටවැසියෝ එකතු වෙලා කතා කළා අපි එනම් මහරජුරවන් අලුත්ම අලුත් මාලිගාවක් හදමු කියලා තැනක් කතා කළා මෙන්න මෙතනයි හදන්නේ කියලා. රජ්ජරුවන්ගේ පිනේ මහිමේ කොහොමද අර එක කුටියක් කරවා පූජා කළ පිනේ මහිමයෙන් කූටාගාර 84000ක් ඇති විශාල ප්‍රාසාදයක් පහළ වුණා පුදුම ආචාර්යයක් නේද පස්සේ රජ්ජරුවන් මේ ප්‍රාසාදයේ භාගමේ පිරිනැමුවා රජ්ජරුව කල්පනා කළා මම මේකෙන් හොඳ වැඩක් ගන්නට ඕනේ කියලා තමන්ගේ වැඩිමල් පුතා ටොටුනු පලන්දවලා මේ මාලිගාවට ගොඩ වුණා නිවේදනය කළා මට දානය ගැන එක උපස්ථායකයෙක් හරි කිසි කෙනෙක් නොපැමිණිය යුතුයි කියලා. මාලිගාවට ඇතුල් වෙන පියගැට පෙළ සියන් 14ක් වහයි. එතන ගොඩ වෙලා හිතේ අදිෂ්ඨානයක් කළා කාම විතරකේ මෙතන නවතිදු. මින් ඉදිරියට නොයනු. ව්‍යාපාද විතරකේ මෙතන නවතිනු මින් ඉදිරියට නොයනු. විහිංසා විතරකේ මෙතන නවතිනු මින් ඉදිරියට නොයනු කියලා තමන් හිතට අනක් දෙනකොටම අර පූජනීය ස්වාමින් වහන්සේට මගඵල නිවන දක්වා උපකාර කළ පිනේ මහිමයෙන් ඒ පියගැට පෙළේදීම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන පහළ වුණා. ධ්‍යානලාභී හැටියටයි මේ මාලිගාවට ඇතුල් වෙලා දවසක් දෙකක් අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 84000ක් තිස්සේ ධ්‍යාන භාවනා වැඩුවා. අවසාන දවසේදී තුමානන්ද හිතක් පහළ වුණා මගේ නෑදෑයෝ දකින්න ඕනේ කියලා. නෑදෑයන්වත් හිතක් පාලුන අපේ මහරජුරෝ දකින්න ඕනි කියලා. තමන්ගේ උපස්ථායකයර නියම කළ මැඳ මිඳුලේ පටු ඇඳක් පනවන්ද කියලා. මේ පටු ඇඳේ සතපුනා දකුණු ඇලයෙන් අග්‍ර මහේසිකාව භද්‍රා දේවිය ඇතුළු 84000ක් විසෝවරුත් දරුවොත් මැතිය මැතිවරුත් නෑදෑයොත් විශාල සංඛ්‍යාවක් මේ මාළිගාවේ මැඳ මිඳුලට ආවා. ඒ වෙලාවේදී මේ භද්‍රයා කියන අගමේසේ රජුරුවන්ගේ පැවැත්ම ගැන හිතුණා රජුරුවාද අපවත් වේදෝ කියලා. කිසිම ලෙඩක් වෙන්නේ නැහැ හිතක් පහළ වුණා. ඒ වෙලාවේ ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේට මාලිගාම 84000ක් මේ ජම්බුද්දේ පිටියෙනවා. ඒ කාලේ නගරවල 84000 84000ක් රාජමාලිගා 84000ක් මාර්ගා වගේම සියලු දේවල් මංගල ඇතුන් 84000යි මංගල අශ්වයන් මංගල රතේ මංගල කඩුව මංගල ලොටුන ඔක්කොම 84000 දකින් තියෙනවා. ඒ වගේම එක එක නගරයක රාජකීයේ පන්පකුණු 84000 බැගින් මේ විදිහට සියල්ලම එකක් නෙමෙයි සියල්ලම 84000 බැගින් තියෙනවා. ඒ සියල්ලට හිමිකම් ඇතුව නැවතත් අපේ රජපෞලේම පහළ වෙන්න ප්‍රාර්ථනා කරේත්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කිව්වා භද්‍රා දේවීන්ට දේවීන් වහන්සේ මේ කියන්න එපා. මෙහෙම කියන්නේ දේවයන් වහන්සේ සුභාසයට මේසා විශාල සම්ප්‍රත් 84000 බැගින් තියෙනවා. අලපතක දියත්තක් හැඳෙන්නේ නැතුව වගේ නෙළුම් මලක නෙළුම් කොළයක දේ රැඳෙන්නේ නැතුව වගේ මේ කිසිවක් ගැන ආසාව තබා නොගන්නසේකවා කියලා ආරාධනා කරන්න කිව්වා. ඒ විදිහට ආරාධනා කළා කඳුරු අගුරුමි. ඒ වෙලාවේ බෝසත් මා අසුදාසන රජුරෝ සෑම දිනාට කතා කරලා කිව්වා මං කුඩා කාලේ පටන් නිතිපන් සීල් රැක්කා. පොයාට සීල් රැක්කා. මෞපියන් ජීවත් වෙන කාලේ මම මැනවින් උපස්ථාන කළා. මං උපරාජකම අවුරුදු 84000ක් කළා. අවුරුදු 84000ක් තිස්සේ මහා දානයක් මම පිරිනැමුවා. අවුරුදු 84000ක් තිස්සේ මා මේ සීල සමාධි ප්‍රඥා ධ්‍යාන භාවනා වඩමින් මේ මාලිගානේ සුවසේ විවේකවත් පිරුවා නෙක්ඛම්මී පිරුවා මගේ ජීවිතේ පුරා මාර්යස්මක් කරගත්ත සෑම කුසලයක් මගේ මේ නෑදෑයෝ මගේ මේ රටවැසියෝ අනුමෝදන් වෙත්වා එවැගේම මා අතින් මගේ ජීවිත කාලය තුල යම් ප්‍රමාද දෝෂයක් මේ අයට ඇතොත් ඒ සියල්ලද සමා වෙත්වා මම අනාගතයේදී බඹලවේ ඉපදෙයින් නොනැවති මතු අනාගතයේ ලෝතුරා බුදු පදවිය ලබනවා ඔබ සෑම දිනාටත් මේ බුදු සසුනේදී නිවන් සුවත් වේවා කියලා නිද්දක පියාගත්තා. බුදුමාචාර්යයක් නේද? සතර සම්ප්‍රජානකාරීව නිරෝගී කෙනෙක් සුව ආහාරයක් ගැන සුව නින්දට වැටෙනා වගේ එහෙමම නිරුද්ධ වෙලා බඹලෝ උපන්නා. නැවත නැවත නැවත මන්ලෝ ඉපදෙමින් පහළ වෙමින් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අන්තිම අභාවේ සිද්ධාර්ථ ගෞතම නමින් පහළව ලෝතුරා සම්මා සම්බුදු වුණා. ඒ මේ සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ තමයි මේ කුටිසේනාසන පූජාව සිද්ධ වුණේ. දැන් මෙතන සඳහන් වුණා මේ මහා භෝසතාණන් වහන්සේ කුටිය පූජා කළේ මේ කුටිසේනාසනයේ මේ කෝජනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපිට අනන්ත ගුණ ඇති අස්කාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වඩමින් ධ්‍යාන විඥා මාර්ගඵල නිර්වාණ අවබෝධය කර ගැනීමට උපකාර වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එවාගේ අද මේ කුටිසෙනසුන් පූජා කළ සෑම දිනාගේම චිත්ත සංකාණි අදිෂ්ඨානයේ වන්නේ මේ නා වූ නාරන්නේ සේනාසන වාසී සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපේ මේ ධනිය වැය කිරීමෙන් ගොඩනැගූ කුටි සේනාසන සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්මයන් සියල්ල මුදුන් පමුණවා ගනිමින් ආයු වර්ණ සප බල ප්‍රඥා ඇතිව ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා ඥාන වඩමින් තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමාම නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ විදිහේ ප්‍රාර්ථනාවෙන් කරන කුටිසේනාසන පූජාවේ ආනිසංස පෙළක්මිය ගාථාවේ සඳහන් වෙනවා දැන් සලකා බලමු. චේතං උන්නං පතිහන්ති අතෝ වාලමිගානිචේ සිරින්සපේච මකසේ සිසිරේ චාපි උට්ඨියෝ තතෝ වාසාතපේ ඝෝරේ සංජාතේ පටිඤ්ඤති ලේනත්තං ච සුඛත්තං ච ධායිතුං ච විපස්සිතුං මේ සේනාසනේ පරිහරණය කිරීමේදී එම සිල්ලුතුන් වහන්සේලාට ලැබෙන පහසු හේරෙන 13ක් මේ ගාථා දෙකෙන් කියවෙනවා ඒ පහසු හේරෙන තමයි සීතං උන්නම් ප්‍රතිහන්ති සීතලෙන් වෙන පීඩා වලකිනවා උණුසුමින් වෙන පීඩා වලකිනවා අතෝ වාලනිගානිචේ ලකුණු සතුන්ගෙන් වෙන පීඩාවල කිනවා සිරින්සතේච මකසේ තතෝ වාතාපේ ගෝරි සිරින්සතේච ඒ කියන්නේ කුස් බඩගාන සර්පයන්ගෙන් වෙන පීඩාවල කිනවා මකසේ මඳුරුවන්ගෙන් වෙන පීඩාවල කිනවා සිසිනේචාපි හුට්ටියෝ එවාගෙම තිඟිරෑමෙන් සිදුවෙන විපත්ති වල කිනවා වර්ෂාවෙන් වෙන පීඩාවල කිනවා තතෝ වාතාපේ ගෝරේ සංජාතේ පටිහඤ්ඤති නපුරු දැඩි සුළංගෙන් එන පීඩාවල කියනවා. දැඩි අවරාස්මින් එන පීඩාවල කියනවා. ඒ වගේම ලේනත්තංච සුඛත්තංච ඒ කුටි සේනාසනය තමන්ට කාල විවේකයෙන් යුතුව සීල සමාධි ප්‍රඥා පූර්ණේ කර ගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා. ලේනත්තංච සුඛත්තංච එමේ සේනාසනය සිව් ඉරියව්වෙම සමපේපස්සනා භාවනා සැපේ උපදවා ගන්න හේතු උපනිශ්‍රේ වෙනවා. ජායිතුං ච විපස්සිතුං ඥාන විඥා උපදවා ගන්න උපකාර වෙනවා. විදර්ශනා ඥාන දිනු කරගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්න උපකාර වෙනවා. මේ ආනිසස් 13ක් මේ ගාථා දෙකේ සිද්ධ වුණා සදාන් සදාන් වුණා. ඊළඟට සදාන් කෙලේ ගාථාවෙන් විහාර දානං සංඝස්සේ අග්ගම් බුද්දේන වන්නිතං මේ සංඝයාත විහාරයක් කුටියක් සෙනසුනක් සක්මනක් ප්‍රාප්ති ස්ථානයක් දිවාස්ථානයක් එවැගේම ගිනිහල්ගයක් යම්කිසි සේනාසනාංගයක් කරවා පූජා කිරීමේ ආනිසංස වශයෙන් මහත්ඵල ගෙන දෙන බව සරුවක්යන් වහන්සේ වර්ණාත්මකව දේශනා කරනවා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අර්ථමත්තනෝ විහාරේ කාරයේ රම්මේ වාසයෙත් බහුසුති එනිසා නනවත් බෞද්ධයන් විසින් සික්කල වූ නැත්නම් ප්‍රසාදනීය වූ කුටිසෙනසුන් විහාර කරවා භවශ්‍රත ආගම භවශ්‍රත අධිගම භවශ්‍රත කියන උතුමන් වහන්සේලා වඩා හිඳුවා ගනිත්වා තේතං අන්නංච පානංච වක්කසේනාසනානිච ඒ වගේම මෙම සිල්ලුතුන් වහන්සේලාට චීවරයේද පින්නපාතයේද සේනාසනයේද ගිලන්පසද කියන මේ සිව්පසෙන් උපස්ථාන කෙරේවා. ඒ වගේම චේතස්ස ධම්මං දේසෙන්තේ සබ්බ දුක්ඛා පනෝදනං ඒ සිල්ලුතුන් වහන්සේලා තමන් මේ සූපසේ පිළිඅරගිමින් පිළිඅරගෙන පරිහරණය කරමින් ඒ ප්‍රසාදනීය කුටිසෙනසුම් පූජා කළ පින්තුන්ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා මෙලව දුණුවට පල්ලෝ සුගතියේ සාන්ත නිවනට ධර්මයේ දේශනා කරනවා යන්සෝ ධම්මං ඉදඤ්ඤායේ පරිනිබ්බාති අනාසවෝ ඒ ධර්මය අහන්නා වූ සදාවක් බෞද්ධයා සමාද නිතිපන්සිල් පොහයාත සිල් රැකමින් සූබම වේරණ වඩමින් සමතේ පාසනා භාවනා වඩමින් දාන සීල භාවනා කුසල් රැස් කර ගනිමින් මෙලොව පල්ලව ජයගෙන ආශ්‍රවයන් ශේ කරගෙන සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාදා ගන්නවා මේකයි ගාථා දෙන්නේ කෙටි තේරුම එනිසාද මේ කුටිසෙනසුන් පූජා කළ පින්නතුන්ගේ සිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. දැන් මෙම ස්ථානයේහි බොහෝ භික්ෂූන් වහන්සේලා නොඑක් දිශාවෙන් පැමිණලා භාවනා නියෝගයේ වැඩ ඉන්නවා. පසුගිය කාලේ කුටිසෙනසුන් ඉඩම අධිකම නිසා කීප නමක්ම බාර නොගෙන ඇරිය. දැන් මේ කුටිසෙනසුන් හයක්ම ආද අලුතෙන් ඉදමුණ පූජා වුණා. දැන් තවත් හය නමකට මේ ස්ථානයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගන්න අවකාශ ලැබුණා කියලා සතුටු වෙන්නට පුළුවන්. එවාගෙම කිසිම ආරාධනයක් නැතුව සිය කැමැත්තෙන් ඇවිල්ලා භාවනා නියෝගේ වැඩින්න ස්වාමීන් වහන්සේලා තමයි මේ වාරෙත් 70 දෙනමක් පමණ වස්සලමී සිටියේ. තවත් ඉදිරියට තව වැඩි වෙනවා උන්වහන්සේලාට මේ සේනාසනයේ ඒකාන්තයෙන්ම තබන තබන පීවරක් ගානේ සති සමාධි ඥාන වැඩෙන ධ්‍යාන සමාපatti ලැබෙන විපස්සනා ඥාන වැඩෙන ජය භූමියක් ඡේම භූමියක් පුණ්‍ය භූමියක් බාටපත් වේවා කියලා අපි මෛත්‍රී කරන්නට ඕනේ අද වෙනදා සැලකෙන කුටිසේනාසන පූජාවක් වගේ නෙමෙයි මේ අෂ්ඨ පරිස්කාරා සසු පරිස්කාර සැකීමේ කුටිසෙනසුන් පූජාවේ පරමාර්ථය වන්නේ කත්න චීවර පූජාද සම්බන්ධ කර ගැනීමයි කටිනානිසංස වාසියෙන් වර්ෂයක් පාසා පින්නතුන් බොහෝ සෙයින් ධර්මාශ්‍රවණය කරනවා. කටිනානිසංස වශයෙන් කෙටි හැඳින්වීමක් මෙතෙන්දී ඉදිරිපත් කරනවා. කටින කටනේ කියලා කියන්නේ වර්ෂයකට වරක් සිදු කරන ලබන ආචාර්ය වූ චීවර පූජාවක්. ඒ චීවර පූජාව සරුවක්යන් වාසේ අනුමත කොට වදාළේ පාවෙයක විසු සංඝයා වහන්සේගේ දුෂ්කර චාරිකා ගමනක් නිමිති කරගෙනයි. පාවීයක භික්ෂුන් වහන්සේලා 39ක් සිටියා. ඒ 39ම අපේ සරුවාඥන් වහන්සේ බර්ණ <clears throat> සිසුපතනාරාම නිගදායේ සිට උරුමදනව බලා වඩින්දී කප්පාසික උයනේදී සම්මුඛ වූ කොසල් රජුලන්ගේ සොහොයුරු පිරිසක් වන භද්‍ර වර්ගීය රාජකුමාරවරු 30 දෙනයි. ඒ 30 දෙනා 30 දෙනා එදා බුදුබණ අහලා සෝවාන් වුණා කෙනෙක්, සමහර කෙනෙක් සකදාගාමුණ, සමහර කෙනෙක් අනාගාමුණ සියලු දෙනා වහන්සේහි භික්ෂු භාවයෙන් පැවිදි වෙලා දේශ දේශාන්තරවල ධර්ම ප්‍රචාරය වැඩම කරලා ඊට පස්සේ කුසල් ධනම්වේ අයිති කුසල් ධනම්වට අයිති පාවා කියන මේ ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක අවුරුදු 20ක් තරම් කලක් විවේකවත් හිටුවා. නාසිලා තාම ඉදිරි මාර්ගඵල ලැබුවේ නැති නිසා බුදුරජාන් වහන්සේ දකින්න යන්න පිටත් උනේ ඇසල පොයේ සමීප දවසකයි. නමුත් සරත්නවර ජේතවනාරාමයේ තෙන්න ලැබුණේ නැහැ. සාකේත නගරයෙන් කොට වස් එළඹෙන දාස එළඹී තිබුණා. ඒ නිසා සාකේත නගරයේ තැනක වස් එළඹුණා. වස් අවසානයේදී පවාරණින් පසුව ජේතවනාරාමයේ බලා පිටත් වුණා යොදුන් හතක් යන්නට තියෙනවා. වර්ෂාවෙන් මඩගොහරු වෙලා හරකුන්ගේ ගමන් දෙමන් නිසා මේ පාරවල් ලොකෝම ධනක් පමණ ඉරණ තරම් මඩවලවල් මඩගොහරු වෙලා තිබුණු බැවින් පාසුකූලි සිවුරු තෙමිතෙමි බොහෝම දුකසේ තමයි ජේතවනාරාමයට පැමිණියේ. පාත්‍ර සිවුරු සුවසේ තැන්පත් කොට සරුවක්ඥන් වහන්සේ වැඳ නමස්කාර කරලා එකක් පසක වාඩි වූ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ තොරතුරු විමසුවා. මන්නේ වස්සාන කාලයේ සමගින් හිටියද පින්න පාතාගින් ක්ලාන්තියක් නැද්ද එන ගමන සුවසේ ආවද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි සමගින් හිටියා අපට පින්නපාත ආදීන් ක්ලාන්තියක් නැහැ. නමුත් ස්වාමීන් එන ගමන බොහොම දුකසේ ආවා. මේ අපේ පාසුකෝල දෙපඩ සූරු මඩ පෙවිල මඩ වතුර පෙවිල බොහොම දුකසේ අපි මඩේ එරමින් ආවා. නමුත් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේගේ එවැන්නට එනකොට අපේ සියලුම දුක් කරදර අමතක වෙලා පුදුමාකාර සැනසෙල්ලක් ඇති වුණා අපට. සුදුසු දාම් පදයක් අවසර ලැබේවා කියලා බණහන්න සූදානම් වුණා. එවෙලාවේදී සරුවක්ඥන් වහන්සේ අනමතග්ග සංයුක්තයේට අයිති පාමෙයක කියන සූත්‍ර දේශනෙන් ධර්ම දේශනාවක් කළා. ඒ සඳහන් වෙන්නේ සංසාර ගමනේදී විඳින්නා ලද අනන්ත දුක් කරදර පිළිබඳ විස්තර විවරණයක්. ඒක බොහොම සංවේගීදනක දේශනාවක්. ඒ කියන්නේ මහණෙනි අද මේ පැමිණි ගමන දුකක් කියලා හිතන්න එපා. අද මේ පැමිණි ගමන තබන පිළිවෙලක් ගානේ ආවේ අමාමහ නිවන් දකින ගමනක්. නමුත් මේ දික් සසරදී අවිද්‍යාවෙන් බැඳීගෙන තණ්හාවෙන් බැඳීගෙන අඳුරු වීගෙන මේ සංසාරෙම ගමනේදී ඔබ අප සෑම දෙනාන එළුවන් වෙලා බෙලි කැපුම් වල ලැබුව වාරවල ගැලුණේ මහසාවරේ ජලයට වැඩි බැටළුවන් වෙලා හරකොන් වෙලා ඌරන් වෙලා කුකුලන් වෙලා බෙලි කැපුම් ලැබුව වාරවල ගැලුණේ සිව් මහසાગරේ ජලයට වැඩි එවාගෙම නපුරු දාමරිකයන් වෙලා පාරදාරිකයන් වෙලා රාජාපරාධකාරයන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ගැලූලේ මේ සිව් මහා සාගරයේ ජලයට වැඩි මානි මේ තරම් දීර්ඝ සංසාරයක අපි ඔබ සෑම දෙනා ආවා ඒන ගමනේදී විඳ දුක අනන්තයි මේ පොළව සරු කළා සොහොම්බින් වැඩි කළා එවාගෙම අපමණ තීරව වූ දුක්ඛතා සම්භාරයක් අපි විඳා නමුත් අද මේ සසුන් ගත වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් මේ අවිද්‍යා තෘෂ්ණා උපාදාන ආදීන් වටවි තියෙන සංසාර ගමන අවසන් කරලා කෙලෙසුන්නසා මගපල නිවන් ලබන ගමනක් මේ ආවේ කියලා පාදා දෙමින් චතුරාරි සත්‍ය දේශනේ පැවැත්තුවා. දෙසුම් කෙලවරදී සීළු දෙනා වහන්සේ ත්‍රිවිද්‍යා සක්කබේඥා සිව් පිළිසිඹියා ඥාන සහිතව මහා රාග්ගාවේක පත්‍යවදාලා. ඒ මොහොතේදී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදය දෝතින් පිරිමන්දිමින් වෙන වෙනම වැඳලා පිරුණු පාත්‍රමින් පරිපූර්ණ සංකල්පන ඇතුව උන්වහන්සේලා පාත්‍ර සිරුදරව අහසින් යදියා අනදමා හිමියන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ උපදෙස් දුන්න ආනන්දය අද මේ සංඝ පිරිස මේ ස්ථානීයත බොහොම දුකසේ නමුත් හංස පෙලක් වාගේ පියාපතින් පියාපසර කරන හංස පෙලක් වාගේ අභිඥා බලෙන් අහසින් ගියා මාන්න මගේ ශාසනයේ වස්වසන භික්ෂූන් වහන්සේලාට කඨිනාස්කාර විනී කර්මයක් පැමිණ මේ පැනවිය යුතුයි එනිසා ආනන්දය මේ සරත් නෝරහක් වශයෙන් සීලෝම සේනාසනල භික්ෂූන් වහන්සේලා රැස්කරන්නයි ජේතවනාරාමයට කිව්වා එදා හන්දෑවේ විශාල සංඝ පිරිසක් ජේතවනාරාමයට රැස් වුණා. එවෙලාවේ සරුවක්යන් වහන්සේ කඨිනාස්කාර විනී කර්මයේ පැනෙව්වා. අත් අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානං භික්ඛූනං කටිනං අත්තරිතුං මානි වස්සසේ පවාරණය කළ භික්ෂූන්ට කටිනාස්කාර විනය කර්මය අනුදන්වා දාරමි. අත්තත කටිනානං වූ භික්ඛවේ පංචකප්පිසanti කටිනිය අතුල භික්ෂූන්ට ශික්ෂාපද පහක් ඇත වෙති. අනාමන්ත චාරෝ අසමාදාන චාරෝ ඝන භෝජනං යාවදත්ත චීවරං යෝචේ తත්‍ර චීවරූපාදෝ සෝචනී සම්භවිස්සති කියලා ශික්ෂාපද පහකින් ඇවැත් නොවීමේ වරප්‍රසාදයක් අනුමත කොට වදාලා. ඒක ඊටාම වැදගත් දෙයක් මේ අනිත් සිවුරු කොයිතරම් පූජා කළත් නොලැබෙන ආනිසංසයක් භික්ෂූන් වහන්සේට ලැබෙනවා. ඒ ලැබෙන්නේ හේතුව මේක විනී කර්මයක් නිසායි. එතකොට විනී කර්මයක් කරන මේ කටිනයේ පූජා කිරීම නිසා ඒ සංඝයාට මේසා විශාල ආනිසංසයක් මාස පහක් තුළ විඳින්න ලැබෙන බැවින් කටිනේ පූජා කරන පින්තුන්ද ඒසා විශාල ආනිසංසයක් නිවන් දකින අතුරු භවයක් පාසා ලැබෙනවා කියන එකයි සරුවක් යන වාසේ දේශනා කෙලි. ඒ මොනවාද ආනිසංසය? පළවෙනි ආනිසංස අනාමාන්තකාරෝ වික්ෂුන් වහන්සේට විනී නීතියක් තියෙන ස්ථානයෙන් බැහැර ගමනක් යනවා නම් මේ වාසික වික්ෂුන් වහන්සේලාට කියලා අවසර අරගෙන යන්නට ඕනේ. නැත්නම් ආපත්‍ය වේදවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී ඒ ආපත්‍ය වන්නේ නැහැ. මෙන්න මේක පළවෙනි ආනිසංසයයි. මාස පහක් තුල ඒ ආනිසංසය විඳිනවා. දෙවෙනි කාරණේ උපසම්පන්න භික්ෂූන් වහන්සේට තියෙන තුන් සිවුරක් අදිෂ්ඨාන කරගෙන. මේ අදිෂ්ඨාන තුන් සිවුරින් එකකින්වත් වෙන් වෙලා හිටියොත් ඒක නිස්සග්ය අවතරපත් වෙනවා. නමුත් මේ කටිනානිසංස මාස පහේදී ඒ තුන් සිවුරින් එකක් වෙන් වෙලා තිබුණා කියලා ආපත්‍ය වන්නේ නැහැ. ඒකත් තුන් වාචරේ පහසු හිරණයක්. තුන්වෙනි කාණේ ඝන භෝජනයේ උපසම්පන්න භික්ෂූන් වහන්සේලා හතර නමකට හෝ වැඩි දෙනෙකුට අකප දාන ආරාධනයක් එනවා. ඒ කියන්නේ මේ චාරිකා ගමන්වලදී බෞද්ධ බෞද්ධ නොයෙක් දෙනා දන් දෙනවනේ. සමහර කෙනෙක් ආරාධනා කරන්න දන්නේ නැහැ. දාන වස්තුවේ නම කියලා ආරාධනා කරනවා. ස්වාමීනි අද මගේ බත් දානෙට වඩින්න. මගේ පිට්ටු දානෙට වඩින්න. මගේ නූඩල්ස් දානෙට වඩින්න. ආදි වශයෙන් නම කියලා ආරාධනා කළොත් පිළිගන්න හතර නමක් හෝ වැඩි දෙනෙක් පිළිගත්තොත් පිළිගැනීමේදී දුෂ්කරට වැළඳීමේ දෙපිරක් පාසා පාචිත්‍යයක නැවත. නමුත් මේ මාස පහ ඇතුළතදී කටිනානිසංසයෙන් ඒ වාගේ අකප ආරාධනේ පවා කැප වෙනවා. ඒක තුන්වෙනි ආනිසංසයයි. හතරවෙනි එක උපසම්පන්න භික්ෂුන් වහන්සේට තේනවා විනය නීතිය අදිෂ්ඨාන නොකල සිවුරු දෙකල්පනේ නොකලේ සූරු දවස් 10ට වඩා තබා ගත්තොත් නිස්සග්ගිය වෙනවා. නමුත් කඨිනානිසංස මාස පහේදී ඒ ඇවත වෙන්නේ නැහැ. දෙක හතරේනේ. පස්වෙනි එක යෝචක්ත්‍රේ චිවරුපාදෝ. යම් සෙනසුනක කඨිනානිසංස කාලයේදී සංඝ සතුගොඩේ සූරු පූජා කරනු ලැබෙනවා නම් ඒ සියල්ල කඨිනීහිමි භික්ෂුන් වහන්සේ සන්තක වෙනවා. ඒක සංයක දේ පෞද්ගලික වීමේ පුදුම වරප්‍රසාදයක් මේ කටිනේ තියෙනවා. ඒකට කියනවා යාව යෝචතත් චීවරූපාදේ කියලා. මේ ආනිසංස පහ සවිස්තර වේ කියලා කාරණා පහක් නමුත් කාල වේලා මදි නිසා මේ කෙටි කරන්නේ මෙතන තියෙන වැදගත් කාරණාවක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට ස්ථානෙන් බැහැර වඩින්න තියෙන්නේ ධර්ම ගමනක්. උනාසේ සීලයක් දරාගෙන සමාධියක් ඥානයක් දරාගෙන ගමින් ගම වඩින්නේ ධර්මචාරිකාවක්. නාසේ ගමින් ගම වැඩමින් පිළිසිඟා වළඳමින් සදාවතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන. බොහෝ දිනෙක සරණ ශීලයේ පිහිටුණු සමහර කෙනෙක් පැවිදි වෙනවා. සමහර කෙනෙක් මාර්ගඵල ලබනවා. ඔය වාගේ අර්ථානිසංසයන් බලාගෙනයි භික්ෂුන් වහන්සේ ගමනක් යන්නේ. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේට අවසර නැතුව ගියොත් වෙන ඇවත වෙන්නේ නැහැ. මේ විදිහට කත්නානිසංස කියන කාලය තුලදී. ඒ කාර්යයට සක්විති රජ කෙනෙකුගේ ගමනක් වාගේ. සක්විති රජ කෙනෙකුට ගමනක් යන්න කාගේවත් වරමක් අවශ්‍ය නැහැ. සක්වනේ අනුහසින්, අත්රුවනේ අනුහසින්, අස්වරත්නේ අනුහසින් අහසින් යනවා. ගේගේ තනේ උන්වහන්සේ පිළිගන්නවා. හැම රටකයම පිළිගන්නවා. ඒ වගේ තමයි මේ පළවෙනි කටින ආනිසංසය. එයින් ආනිසංස වාසියෙන් සදහවතුනට ලැබෙන්නේ සසර ගමනේදී ස්වෛරී භාවය. ඒ කියන්නේ මිනිසියෙක් වුණත් උසස්ම පන්තියේ මිනිසියෙක් රජ කෙනෙක් වුණා ශක්තික රජ කෙනෙක් වාගේ උසස්ම තත්ත්වයට යටෙනවා. ඒ වගේම තමන් කැමති කැමති දේ කරගන්නට කියන්නේ ධාර්මික දේ කරගන්නට තමන්ට ස්වෛරී භාවයක් ලැබෙනවා. නමුත් බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් වශයෙන් ඒ විදිහේ ලෞකික සම්පත් අපමණ වින්දා ඒවා සෑදුරු සිහිනියක් තරම්වත් ඉතුරු නැහැ මතු ලැබුණත් එහෙමමයි. ඒක නිසා මේ විදිහේ බලගත්ු කටිනානිසංස හේතුවෙන් ගමයක් පාසා නිවන දක්වාම ස්වයරීව දාන පාරමිතා පුරා ගන්න ජාති ජාතික් ලැබේවා. ස්වයරීව සීල පාරමිතා පුරා ගන්නට ලැබේවා. ස්වයරීව නික්කම් පාරමිතා පුරා ගන්නට ලැබේවා. මේ වාගේ දසපාරමිතාවන්ම පුරා ගන්නට ಜಾති ಜಾති ස්වයංීව ලැබෙමින් එමඟින් ධ්‍යාන විඥා මාර්ගඵල ධර්මයේ සුවසේම සාක්ෂාත් කරගන්න පළවෙනි කටිනානි සංසෙන් හේතු වේවා දෙවෙනි එක තමයි අසමාදාන චාරය කියන්නේ තුන් සූරෙන් යමක් වෙන් වෙලා තිබුණාට ආපත්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතා වැදගත් දෙයක් වෙන්නේ යණ යනතන සූරු බර අඩුවෙන් යන්නට පුළුවන්. ඒක ශක්ති රජ කෙනෙකුගේ තත්වයට පැවැටෙනවා. ශක්ති රජතුමා යනකොට ගමන් වේදන් ගෙනියන්නේ ආහාර පාන බත් මුලිය බැඳගෙන ගෙනියන්නේ ගිය ජීතන අවශ්‍ය දේ පහළ වෙනවා. ඒ වාගේ වාසනාවක් මේ දෙවෙනි කටිනානි සංසෙන් ලැබෙන්නේ. නාවකක වාසයෙන් සක්විත රජ කෙනෙකුගේ සැපත හා සමාන සම්පත් ලැබෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපේ පැතුම වන්නේ මේ විදිහේ දෙවෙනි කටින අනිසංස වශයෙන් භවයක් භවයක් පාසා ගියේ ගිය තැන අවශ්‍ය අවශ්‍ය විදිහට සීල සමාධි ප්‍රඥා ගුණ දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී පාරමී ගුණ දිනු කර ගන්නට ගියේ ගිය තැන උපනුපන් තැන ධ්‍යාන අභිඥා සුවසේ උපදවා ගන්නට එයින් නොනවති තමාගේ පැතුම් පරිද්දෙන් උතුම් බෝධි ඥානයෙන් සුවසේම නිර්වාණ ධාතෝ සාක්ෂාත් කර ගැනීමට දෙවෙනි කටිනානි සංසෙන් හේතු වේවා කියා ප්‍රාර්ථනා කළ යුතුය. තුන්වෙනි කාණේ තමයි <clears throat> ධන භෝජනී. ධන භෝජනී කියන්නේ අකප භෝජනයක්. ඒ කාර්යයට හලාහල මිසක් හා සමානයි අකප ආහාර පාන. නමුත් කටිනානි සංස වශයෙන් අකප ආහාර පාන කැප වෙනවා. ඒ කාර්යයට වශවිස අමෘතයක් වීම වාගේ දෙයක්. එනිසා ඒ විදිහේ තුන්වෙනි කඨිනානිසංස හේතුයෙන් දායක පින්නතුන්ගේ සසර ගමනේදී කවදාකවත් වශවිස ශරීරගත වන්නේ නැහැ. සර්පයන් දෂ්ට කරන්නේ මෙසි මඳුරු පීඩාවක් වන්නේ නැහැ. අතට යම් කිසි වශවිසක් වුණත් ඒක අමෘතයක් වෙන තත්ත්වයට පුණ්‍යවන්ත වෙනවා. එපමණක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ දීර්ඝ සංසාරය අප විසින් පානය කළ තියෙන 1500ක් පමණ වශවිසේ ඒවාට කියන්නේ කෙලෙස් වසවිස. එනිසා මේ තුන්වෙනි කඨින ආනිසංස හේතුයින් අපට සසර ගමනේදී දසපාරමී පුරමින් බෝධිපාක් ධර්මයන් වඩමින් මේ කෙලෙස් වසවිස වමාරා ගම සතර මඟඵල නිර්වාණය කියන අමෘතේ පානය කරන්නට තුන්වෙනි කඨින ආනිසංසයෙන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. අකරණිකානේ තම යාවදත් චීවරේ ඒ කියන්නේ දවස් 10ට වඩා ඕන තරම් සිවුරු තබා ගන්න පුළුවන් පරිහරණය කරන්න. සිවුරු ඕනවට නෙමෙයි වර්ෂාන කාලයේදීවත් කෙනෙනවා හොයලා ගන්න වෙලාවක් නෑ. ඒ නිසා වෙන සිවුරක් පොරවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වාගේ පහසු වෙරණේ කොයි මේ අතිරේක සිවුරු වැඩිපුර තබා ගැනීමේ අවශ්‍යතාව. එතකොට ඒකෙන් පෙනෙන්නේ සසර ගමනේදී Tamande ලැබෙන සම්ප්‍රත් කවදාකවත් කෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක්වන්නේ නැහැ. කෙනෙකුගේ බාධාවක් නැහැ. Tamande එකක් ලැබෙන තැන දහසක් ලැබෙන තරම් පුණ්‍යවන්ත වෙනවා ලෞකික වාසී. නමුත් අපේ පැතුම වන්නට ඕනේ මේ සසර දුකින් එතර වීමට යන නිවන් ගමනේදී භවයක් පාසා අපි හිතනවාට වඩා වැඩි වැඩියෙන් දානමකට දාන දෙන්න හිතුවා නම් දහස් නමකට දාන දෙන්න. එවාගෙම 1000ක් සීල් රකින්න හිටියා නම් වර්ෂ ගාණක් සීල් රකින්න. එක ධානයක් උපදවන්න ගියා නම් අෂ්ට සමාපatti මේක මාසෙනි උපදවන්නේ. ඒක වාගේ මේක මාර්ගඵලය සඳහා නම් ලෑස්ති වෙන්නේ සතර මඟ ඵලයේ මේකම ආසනේ ලබන්න මේ වාගේ නිර්වාණ ගාමිනී උසස් ගුණ ධර්මයන් තමයි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ එනිසා සතරෙනි කටේනානිසංස බලෙන්ද සිතූ පැතුසේ මේ බෝධිපාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ පස්වෙනි කටිනානිසංසය තමයි යෝච తත්‍ර චිවරූපාදය. සංඝ සාන්තක කරන සිවුරු පෞද්ගලික වීමේ ආනිසංසය. ඒ ආනිසංස බලයෙන් සසර ගමනේදී සදහවතුනට කවදාකවත් Tamanට ලැබෙන සම්පත් කජුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රියමනාප පුජ්‍යලයන්ගෙන් විනාශ වන්නේ නැහැ. ඒ වාර්යේ කාලකමන්දා රාජධානී වෛශ්‍රණ දිවි රාජයාගේ සම්පත්යෙන් ආරක්ෂා වෙනවා. නමුත් මේ ලෞකික සම්පත් ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මේ කටිනානිසංස බලයෙන් අප නිවන් දකින අතුරු පුනුපම් භවයක් පාසා අපට කවදාක්වත් කෙලෙස් හොරු ඇතුල් නොවේවා සිල් හොරු ඇතුල් නොවේවා අපේ సంతానගත බෝධිපාක් ධර්මයන් කිසිදාක කෙලෙස් සතුරුකට පැහැරගත නොහැකි වේවා එවාගේම සතුරු උපද්දරවයක් නැතුව ක්ලේශ උපද්දරවයක් නැතුව ධ්‍යාන අභිඥා මාර්ගඵල නිර්වාණ ධාතුව ප්‍රතිලාභ කර ගන්නට පස්වෙනි කඨිනානිසංසයෙන් හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන සබා ගනිමු. දැන් මේ විදිහේ ආනිසංශ ලැබෙන කඨින ආනිසංශ යටි චීවරයක් පූජා කර ගැනීමේදී ඒට සම්බන්ධ කරන මේ අනෙක් සෙසු සීලෝම පූජා වස්තු එක්කෝම කඨිනානිසංස ලැබෙන පූජා වස්තු බාටපත් වෙනවා. දැන් මේ කුටිසේනාසන පූජාව, එවාගෙම අෂ්ඨ පරිස්කාර සෙසු පරිස්කාර පූජා මේ ඔක්කොම එකක් එකක් ගානේ අර සක්විති රජ කෙනෙකුගේ අහසේ යන ගමනේදී සිවුරංග සෙනඟක් අජපාල ගෝපාලාදීනොත් අහකින් යන්න සමර්පණා වගේ කටිනානිසංස සඳහා මේ කටින් චීවර පූජා පූජා කරන කොට ඉර සම්බන්ධ කරන සෑම පූජා භාණ්ඩයක්ම කටිනානිසංස හා සමාන අනුසස් දෙනවා කියන එක සඳහන් වෙන බැවින් ඒ පූජාවන් සියල්ල ගැනම අපේ සිතේ සොම්නස ඇති කරගන්නට ඕනේ. අද මේ කුටිසෙනසුම් පූජා කළ පින්නතුන් අතර මේ ස්ථානයෙහි නේවාසිකව පිළිවෙත් පුරන පූජ්‍ය ගල්ගමුවේ සංකීන්ද්‍රීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් එවගේ පූජ්‍ය අඟුල්ගමුවේ අරිනන්ද ස්වාමීන් වහන්සේගේ උපකාරයතුව වැදගත් පින්කම් පේලියක් කරලා තියෙනවා. ඒක කලේ භාවනා කුටිය. එවලි සක්මන. එවැගේම සෝල පැනලය මේ සේනාසනයේ මූලික සහභාගීත්වයෙන් පූජ්‍ය අරිනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් මහා පේන කුටිය ළඟ සෛලාසනය එවාගේ වහලය කන්දේ භාවනා ශාලාව ළඟ টয়ලට් තුනකට පෝච්චි අදි 41ක් දිග කුටියේ තීන් තාලයකය මේ ඔක්කොම පින්කම් එම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් විශාල පිරිසගේ සහභාගීත්වයෙන් කරලා තියෙනවා යානිසංස වශයෙන් ඒ නමගේ අභාව ප්‍රාප්ත මෞපිය දෙදෙනා වහන්සේට පින් දීම මුතුන් මිත්තන්ද පින් දීම එවාගෙම සියලු පියපල්ලෝගේ ඥාතීන්ද පින් දීම ඇමරිකාවේදී අධිසි රෝගයකින් ජූලි මාසේ 20 වෙනිදා මේ වර්ෂයේ පරලෝක සැපත් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් ගුණරත්න මහත්මයාට පින් දීම එවාගෙම මේ පින්කම් වලට සහභාගී වූ පානදුරේ දෙහිවල, කඩවත, කිරිල්ලවල, ගල්ගමුව, නීරම්මුල්ල, පල්ලියද්ද, අපරැක්ක, අපරැක්ක සීයා මේ ආදී හැම දිනාතම ඒ කුසල සම්භාරය එකසේ මහත්ඵල වේවා මහත්ානිසංස වේවා කියන පැතුමින් එනම පින් පමුණුවනවා. එවාගෙම වැව් කන්ද ආරණ්‍ය සේනාසනයේ පිරිවෙන් කුටියක් හදලා ඊට අවශ්‍ය සීලු මේ ද්‍රව්‍ය සම්පාදනය කරමින් මේ පූජා පැවැත් වූ පින්තුන්ගත් ඒ පින්කම ਸਰව ආකාරයෙන් මහත්ඵල වේවා මහත්ානිසංස වේවා මේ පුණ්‍ය වාර්තා රාශියක් කියන්න තියෙනවා කාලේ මදි ඒ නම් සඳහන් කළා වූද නොකළා වූද මේ කුටි සෙනසුන් පූජා කළ පින්තුන්ගේ සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වේවා එවාගෙම කෝට්‍යාවත්තේ වෙදමාත්මයාගේ කුටි සේනාසනේ සම්බන්ධ එතුමාටද සහභාගී වෙන්න නොලබුණත් එතුමාණන්ගේ සොහොයුරු තුමාණන් සහිත ඥාති පිරිසක් ඇවිල්ලා ඒකට සම්බන්ධ වුණ ඒ විදමාත්මයාගේ ලේඛනයේ සඳහන් වෙනවා මේ පින්කමේ පරමාර්ථය වශයෙන් අපවත් වේවාදාල පූජනීය අපේ පඬිත මහින්යන් වහන්සේලාට ලෝතුරා බුදුබා ලැබේවා තමන්ගේ දෙමව්පියන්වත් එසේ පැතූ බෝධියකින් නිවන්සුව ලැබේවා සහයෝගයේ දුන්නා වූ බලගොල්ලාගම ජිනදාස මහත්මිය ඇතුළු සහයෝගයේ දුන්න හැම දෙනාටම එවාගේම ද්‍රව්‍ය සපයමින් කාලය යොදමින් කටයුතු කළ ඒ කාර්මික කියන්නේ බාසුන් නැහැල ඇතුළු සෑම දිනාටම ඒ පින එකසේ මහත්ඵල වේවා මහත්ානිසංස වේවා මගේ නම කියලා මටත් එතුමා පින් අනුමෝදන් කරලා තියෙනවා ඒකම ඒ පින්කමේදී සහභාගී වූද නොවූද සියලු දෙනාට ඒ පින්කමම එකසේ මහත්ඵල වේවා මහත්ානිසංස වේවා කියන ප්‍රතුම් ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන් විවිධ මහත්මිය අපේ මේ මහා සංඝයාට බොහෝම කාරුණිකව වෛද්‍ය ප්‍රතිකාර සැලසෙමින් ඉන්නේ දැන් ගිලන්ව ඉන්නේ එතුමානන්ද මේ කුසල් බලෙන් තියෙන රෝගාබාධ අලපතක දියත්තක් මේ ඉවත් වේවාම සුවය ලැබේවා දීර්ඝාස ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා එවාගේ විශේෂයෙන් මේ නින්දානේ සුමනා සිල්මෑණියන් වහන්සේ තමන්ගේ සහෝදරයන් සහිත හැමදෙනා එකතු වෙලා බොහොම වැදගත් කොටසේනාසනයක් පූජා කරන්න යෙදුණ එතුමියගේ මව්පිය දෙදෙනා වහන්සේ හා සීළු ඥාතීන්ද පින් දීම පිණිස ඒ සෑම දිනාට මේ පින්කම් එසේම කෙසේම මහත්ඵල වේවා මාතා නිසංස වේවා කියලා අපි නැවතත් පින් ප්‍රමුණුවන අතර අද මේ දානෝපස්ථාන පින්කමේ වැදගත් කරුණු කීපයක් සඳහන් වුණ පින්වත් චන්ද්‍ර ආරණ්‍ය මෙතිනිය ඒ මහත්මියත් එකතු වෙලා කළ මේ සංඝික සංඝයා උදෙසා පැවැත්වූ දානමය පින්කම මේ මා කතා කරන මට පැවරුවා ස්වාමින් වහන්සේගේ දානයක් හැටියට මේ මහා සංඝ රත්නයේ මේ දානේ පූජා කරනසේකවා කියලා එසේම වේවා එයින් බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් චන්ද්‍රාග්‍රත්න මෙතනිය උපාලිසනත් මහත්මේලාගේ සහෝදරේ සහෝදරී පිරිසගේ අභාව ප්‍රාප්ත මව්පිය දෙදෙනා වහන්සේ සිහිපත් කිරීම එවාගේ පින්වත් එජ්ජේ ආග්‍රාත්න මහත්මිය ඇතුළු ඒ සහෝදරේ සහෝදරී පිරිසගේ මව්පිය දෙදෙනා වහන්සේ සිහිපත් කිරීම ඒ හැම දිනාට මේ කුසල් බෙලෙන් මතු භවයක් පාසා සුවසේ බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන තතු බෝධි ඥාන වලින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් පමුණවනවා ඒකම ඇති මේ වෙනුවෙන් දැන් තුන් මාසයක් පුරා මහා සංඝ රත්නයේ ආරාධනා කොට වස්සලඹවාගෙන සිව්පසයෙන් උපස්ථාන කොට තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් නිතිපන්සිල් පොයාට සිල් රැකමින් සමති උපාසනා භාවනා වඩමින් බොහෝ කුසල රැස් කරමින් අද මේ අවස්ථාවේදී විශාල පිරිසක් වේකාස් වෙලා හැමදෙනාට මේ ප්‍රාප්දානමේ පින්කම බෙදා දෙමින් සිදු කර ගන්නා ලද මේ මහා සමහේසාක්‍ය කත්මේ චීවර පූජා මහා පින්කමේ ආනිසංස ධර්මයේ දන්සල් පැවැත්වීමේ ආනිසංස ධර්මය, අෂ්ඨ පරිස්කාර පූජා ආනිසංස ධර්මය, එවාගේ පින්දපාත දාන පූජා ආනිසංස ධර්මය, කුටිසේනාසන පූජානිසංස ධර්මයේ ආදී වශයෙන් තියෙන සීලෝම පින්කම් වල ආනුභාව සම්පත්තිය ගෞතම සම්බුද්ධ ශාසන චිරක් ඉරිතිනිස පවතිවා සුකේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නය અભිවෘද්ධියේ පිණිස පවතිවා තම තමා නමින් අභාවක් પ્રાપ્ત මෞපිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලක්‍ර ආදී සීලම ඥාතීන්ද මේ කුසලානිසංස බලයෙන් සුගති සම්ප්‍රසිද්ධ වේ ප්‍රතෝ ප්‍රතෝ බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා එවාගේම අපවත් වී වදාළ ශ්‍රී කල්යාණ යෝගාත්ම සාස්ත්‍රා සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිපූජනීය රාජකීය පඬිතු කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේටද එවාගේම අකුවත් වේවදාන අතිපූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාමා විදානේ මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේටද අපවත් වේවදාන අතිපූජනීය පඬිත ගැටමාන්නේ ශ්‍රී විමල වංශාභිදාන මාහිමියන් වහන්සේටද නා උයන ආරණ්‍ය සේනාසනයේ මුලපටන් මෙහි දිනුව සරසමින් අවුරුදු 40ක් වැඩ සිට අපවත් වේවදාලේ පූජ්‍ය විගොඩ බෝධිරාකත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහිත සීලෝම සංඝ පිටුරුන් වහන්සේලාට මේ කුසල සම්භාරය අත්පත් වේවා මෙපින් මෙලෙන් ඒ මාහිමියන් වහන්සේලාට භවයක් පාසා බෝධි සම්භාර සුවසේ මුදුන්පත් වී මතු අනාගතේ ලෝතර බුදුබාමත් වේවා කියා ගුරු බැතින් සිහිපත් කරමු ඒකම විශේෂයෙන් මෙම ස්ථානයේ ආරක්ෂක දෙවි දේවතා මණ්ඩල අනන්තයි ඒ දිව්‍ය රාජ මණ්ඩලයට ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක වූද මිහිතලේ පටන් බමතලේ දක්වා වෙසෙන්නා වූද දසදහසක් ලෝක ධාතු වාසී වූද සම්්‍යද්දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වේ දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනය රැසේ ලංකාද්වීපයේ බෞද්ධ ජනතාවට මේ මහා සංඝ රුවනට ශ්‍රී කල්යාණ යෝගාත්ම සංස්ථාවට මේ වගේ මේ සහභාගී වෙන මව්පිය දෝ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම සරුවාකාරයෙන් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා ප්‍රතෝ බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් උද මඳහත් උද හිතවත් උද මීතල එවාගේ මෙම ස්ථානයේ පටන් අවටගම් නගරේ ලංකාව දඹදිව මේ සක්වල සීළු සක්වල දසදෙසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීළු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුම් තුන් සිත පාදවාගෙන බුදුසසුනේ චිරජීවනයේ පතමින් සංගරෝණට ආයුවන් සැප බල ප්‍රඥා පිරිනමමින් සිදු කර ගන්නා ලද මේ උදාර දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ සිදු කර ගන්නා ලද්දා උද අනුමෝදන් වන්නා ඌද මෙම ආරණ්‍ය සේනාසනෙහි පාලනයේ නියුක්තේ කොළඹ ශාඛාවෙත් මෙම නාවින ආරණ්‍ය සේනාසනට දායක ශාඛාවෙත් ඒ සියලුම නිලධාරි මණ්ඩලය අද පැමිණ සිටිනවා ඒ සෑම දිනාටම සිය පවුල් වල සෑම දිනාටම එවාගේ වර්ෂයේම 365 දිනක් පමණ වෙන් වෙලා මේ ස්ථානයේ සූපසදාන සංග්‍රහකනේ සෑම දිනාටම අද මේ දන් සල්පවැත්තෝ පින්වත් සෑම දෙනාටම ආහාර පාන දානේ එවාගේම සිටිල් බීම ගිලන්පස දාන ආදීන් සංග්‍රහ කළා වූ සෑම දෙනාටම එවාගේම අසල්වැසියන්ද සාදුකයා සිත් පාදවාගා සෑම දිනකටම විශේෂයෙන්ම චීන දාඨයේ ලියවන් සින්සින් මෙතිනිය ඇතුළු පවුලේ සමට අයිතිමියගේ කොම්පැනියේ සිළුම දිනකටම එවාගේම මැලේසියාවේ සිංගප්පූරුවේ අනුග්‍රාහක දායකකාරක පින්වත් සෑම දිනකටම මෙම කුසලානිසංස ධර්මයේ හේතුයෙන් මෙලෝ වශයෙන් ඇති අසනීපාපල උපද්‍රව ගාදෝෂ දුරු වේවා සමන පියවරක් ගානේ රක්ණත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසවේස අවියාවදාදි විපත්ති වලකේවා කායිකිත පීඩාදියක් නොමවි කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේසුරෙන් ආජීවන්නේ සැප බල ප්‍රඥාවෙන් පෙරපසේ මෝරණ සඳක්මින් දිනු වේවා සේලම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරේ සශ්‍රීක වේ සමෘද්ධිමත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නැරේ බුදු ශාසනයේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන්ම ආරක්ෂාව ලැබේවා සතර වසනාතුළු භවයක් පාසා කටිනානිසංස වින්දනේ කරමින් අනුත්තරීය ලෙස උසුම් කුසල් කුසල් රැස් පාරමී කුසල් රැස් කරමින් ගොස් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමිසනසේ පැමිණවදාලේ සදාකාලික ශාන්ත ප්‍රණීත අග්‍ර අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් සුවසේම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කරා ගනිමු නාකීන දෙවියන් සිල් සත්‍යයන් පින්පෙත් පමුණුවම විශේෂයෙන් මට කළ ආරාධනයේ පරිද්දෙන් මගේ මව්පිය දෙදෙනා වහන්සේත් සිහිපත් කරමින් සෙසුමේ පල්ලෝගේ ඥාතීන් සමග අපි කවුරුත් එකතු වෙලා පින් අනුමෝදන් කරමු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 එත්තාවතාචයම්හෙහි සම්බතං පුඤ්ඤ සම්ප්‍රදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්ප්‍රත්ති සිද්ධියා එත්තාවතාචයම්හෙහි සම්බතං පුඤ්ඤ සම්ප්‍රදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්ප්‍රත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සකං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛාපමුඤ්චතු විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් කරන්න ඕනේ ඒ කියන්නේ පසුගිය කාලවල මම නිතර නිතර ලෙඩ වෙන අතර මාව සුවපත් කළා කොළඹ වෛද්‍යවරු මණ්ඩලයක් කුරුණෑගලත් වෛද්‍යවරු කීප දෙනෙක් අපේ කෝට්ටාවත් වේද මහත්මියා ඒ සෑම දිනාට අප මේ රැස් කරන කුසල් වලින් නිරෝගී සැපේ ඇතු වෛද්‍ය සේවේතා මුදුනටපත් වේ සතෝ බෝධියකින් අමා මහ නිවන් සුවක් වේවා කියලා පින්දෙන අතරේ තව දවල් දෙකට දැන් පින්තුන්ගේ ආහාර පාන සංග්‍රහ කටයුතු නිමුණාට පස්සේ කොළඹ දායක සමිතියත් මෙම ස්ථානීය දායක සමිතියත් එක්කාසු වෙලා සාමූහිකව සාකච්ඡා සම්මේලනයක් පවත්වනු ලැබෙන දවල් දෙකට ඊට සහභාගී වීමට නිලධාරි මණ්ඩලය ඇවිල්ලා ඉන්නවා සමාජික පිරිසක් බොහෝ සෙයින් ඇවිල්ලා ඇති ඒ සිළු දෙනාම දවල් දෙක වෙනකොට මෙම ශාලාට රැස් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරන අතරත අද මේසා විශාල පිරිසක් රැස්යෙන් නොතෙනීමේ පින්කම කරගන්න ලැබුණේ මං හිතනවා දෙවියන්ගේම උපකාරයෙන් කියලා ඒක නිසා මේ දිවි දේවතා මඬුල්ලට තව තවත් පාරමී පුරාගෙන දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙලා බුදු සසුනට අනුග්‍රහ සලසලා පැතු බෝධි ඥානයන් සුවසේම සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා අපි නැවත ආශිංසන කරනවා වර්ෂයක් වාසා කරන මේ සාරාණී මහා පිංකම සියක් වසක් දැකගන්නේ මේ හැමදෙනාට දීර්ඝාස වේවා කියා සංඝ රත්නෙ වෙනින් අපි ආශිංසන කරනවා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 චක්ඛාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු